අපි දේශනා කරන්නේ විසුද්ධි මාර්ගය කියන කාරණය. ඒ විසුද්ධි මාර්ගයනොත් පස්වෙනි විසුද්ධියට අදාළ කරුණු කාරණා තමයි අපි මේ වෙනකොටත් දේශනා කරන්නේ. ඒ පිළිබඳව දේශනා රාශියක් තියෙනවා. ඒ තවදුරටත් අපට මේ මග නොමග කියන එක පැහැදිලි කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මෙතනින් එහාට තියෙන ඥාන ටික නිවැරදිව උපදවා ගන්න ඕනකම. ඒ නිවැරදිව ඒ ඥාන ටික උපදවා ගන්න ඕනේ. ඒ නිසා මේ නිවැරදිවම මගහා නොමග කියන එක නිවැරදිව තේරුම් අරගෙන නිවැරදි මගට වැටුණොත් අපිට ගැටලුවක් නැහැ අර ඉදිරි ඥාන ටික උපදවා ගන්න. හරිද? මේ ධර්මය අවබෝධ වෙනකොට අපේ නුවණ තමයි පෑදෙන්නේ. නුවණයි දියුණු වෙන්නේ. මනස දියුණු වෙන්නේ. ඥානය දියුණු වෙන්නේ. ඒ නිසා නිවැරදිව මග මොකක්ද කියන කාරණය පැහැදිලි කර ගන්න ඕනේ. ඒ නැති තාක්කල් අපි අරමුණේ රැවටෙනවා. ඒ අරමුණේ රැවටීමට කියන්නේ මෝහයයි. අරමුණ නිවැරදිව ගත්තේ නැත්නම් නිවැරදිව දැක්කේ නැත්නම් ඒ අරමුණේ අපි රැවටෙනවා. ඒ අරමුණේ රැවටුණොත් අපි යන්නේ නොමග. මෙච්චර කාලයක් උනේ දේ. අතීතයේ අනන්ත අප්‍රමාණ භවවල අපි ඔය අරමුණවල නොමග ගියා. අරමුණවල රැවටුණා. ඒ රැවටීම නිසා තමයි අපිට මේ සසරෙන් මිදෙන්න බැරි වුනේ. එහෙම නැත්නම් අපි පෙර භවයේ එහෙම නැත්නම් ඊට භව කීපයකට පෙර මේ සංසාර ප්‍රවෘත්ති අපිට නවත්තන්න තිබ්බා. බැරි වුණේ අරමුණේ රැවටීම නිසා. ඒ අරමුණේ රැවටීමට කියන වචනය තමයි මෝහය. මෝහය කියන්නේ මුලා වෙනවා. ඒතොර ඒක තවත් විස්තර කරන්නේ අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියන්නේ මෝහයයි. මෝහය කියන්නේ මුලාවයි. මුලාව කියන්නේ රැවටීමයි. රැවටීම කියන්නේ අනවබෝධයයි. එහෙනම් අපි නිවැරදිව අරමුණ ගත්තොත් අපිට පුළුවන් මේ ප්‍රවෘත්තිය නවත්තන්න. ඉතින් ඒක විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. තථාගතයන් වහන්සේ මේ සත්‍යාගයේ පැවැත්මට පෙන්වන්නේ කරුණු දෙකයි. ගොඩක් කරුණු පෙන්වන්නේ කරුණු දෙකයි. ඒ තමයි කම්මනියාම චිත්තනියා. අච්චරයි. මේ සත්‍යාගයේ පැවැත්තට මේ ලෝකයේ විශ්වයේ ජීවත් වෙන යම් සත්‍යයක් ඇත්නම් ඒ සියලුම සත්‍යාගයේ පැවැත්ම තියෙන්නේ මේ ධර්මතා දෙක මතයි. ඒතර මේ ධර්මතා දෙක කම්ම නියාම චිත්ත නියාම. ඒ කියන්නේ සිත පවතින්නේ කර්ම මත කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතර දැන් සිත අයින් කරන්න නම් මොකද සිතේ ප්‍රවෘත්තියනේ භවයෙන් භවයට යන්නේ. බිත්තරයක් ඇතුළට යන්නේ සිතේ ප්‍රවෘත්තිය. මව් කුසකට එන්නේ සිතේ ප්‍රවෘත්තිය. කුණු කාණු පල් වතුරවල පහළ වෙන්නේ සිතේ ප්‍රවෘත්තිය. ඕපපාතිකව පහළ වෙන්නේ සිතේ ප්‍රවෘත්තිය. ඒතර සිතේ ප්‍රවෘත්තිය පහළ වෙච්ච තැන රූපයාගේ ක්‍රියාකාරීත්වයක් හට ගන්නවා. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් පටන් ගන්නවා. ඒක දැන් ඔයත් හොඳට දන්නවා මේ බණ අහලා තියෙන නිසා විඥානපච්චය නාම රූපං කිව්වේ ඒකයි. ප්‍රතිසන්දි විඥානය බැස්සනම් මවගේ කලලේ අර යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්නවා. එතකොට ඒ පටන් ගන්න ක්‍රියාව රූපේ ක්‍රියාව. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතකොට එහෙනම් එතනටපත් වෙන්නේ සිත. ඒතර සිත පවතින්නේ කොහෙද කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම මතයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ සත්‍යාගයේ පැවැත්මට මේ කරුණු දෙකක් දේශනා කරන්නේ. විශ්වයේ පැවැත්මට කරුණු තුනක් ඉදිරිපත් කරනවා. ඒ තමයි බීජ නියාමය, ඍතු නියාමය, ධම්ම නියාම. නියාම ධර්ම පහක් දාන්නවා ඔයත්. ඒතොර විශ්වයේ පැවැත්මට කරුණු තුන. ඒක හරි කිසි ගැටලුවක් නැහැ. එහෙනම් සත්‍යාගයේ පැවැත්මට තියෙන කරුණ දෙක පිළිබඳව නිවැරදිව විසඳ ගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ නැවත නැවත අර සතර මහා ධාතුන්ට පණ දෙන්නේ. මනත සීතේ ක්‍රියාකාරීත්වය අරන් යන්නේ. ඒ නිසා එහෙනම් අපිට මේ දෙකෙනුත් එකයි අයින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ එකක් අයින් කරාම අනිත් එක වැටෙනවා. සිත පවතින්නේ සිත තියන්නේ කර්ම මත නම් කර්ම අයින් කළොත් මොකද වෙන්නේ? සිතට ප්‍රවෘතියක් නැහැ. සිතට පැවැත්මක් නැහැ. සිතට පිහිටීමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේක පැහැදිලිවම දේශනා කරනවා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. පැහැදිලිද කියන එක. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංකාර පත්‍ය විඥාන. සංස්කාර ප්‍රත්‍ය විඥාණයට. ඒ කියන්නේ සංස්කාර කියන්නේ කර්ම. ඒතර කර්ම ප්‍රත්‍යය කියන්නේ කර්ම උපකාරයි විඥාණයට. විඥාණය කියන්නේ සිතට. කියන්නේ මනස, මානසිකාරය. ඒතර එහෙනම් අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ නම් කර්ම හටගන්නේ නැහැ. ඒතර අවිද්‍යාව කියන්නේ මෝහයයි. මෝහය කියන්නේ මුලාවීම. මුලාවීම කියන්නේ රැවටීමයි. රැවටෙන්නේ මොකේද? අරමුණේ ගන්න ආරම්මණය අපි මේ රැවටෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විවිධ ආකාරයෙන් බෙදලා බලන්න. විවිධ ආකාරයෙන් පරීක්ෂා කරලා බලන්න. හොඳට හොයන්න. විමසන්න. විමසන්නේ නුවණින්. එතකොට දකින්නෙත් නුවණින්. මේක ඇහැට පේන ධර්මතාවයක් නෙමෙයි. අරමුණේ රැවටීම ඇහැට පෙන්වන්නේ නැහැ. ඇහෙන් දකින්න බෑනේ අරමුණේ රැවටෙන ස්වභාවය. අරමුණේ රැවටෙන ස්වභාවය තියෙන සිතේ. ඒතර සිත ඇහැට පේන්නේ නෑනේ. හැබැයි සිත පේනවා සිතටම. කොහොමද ඒක වෙන්නේ? දැන් අපි ගම්ම කර්ම සකස් වෙන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි කියමු සෝත සම්පස්සජ චේතනා. සෝත කියන්නේ කනට. ඒතර කන කියන්නේ ක්‍රියාවකට හොඳට මතක තියාගන්න මේ කන කියන්නේ පවතින එකක් නෙමෙයි. නිරන්තරයෙන් තියෙන එකක් නෙමෙයි. ක්‍රියාවක ප්‍රතිඵලයක්. ඒ ක්‍රියාව තමයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒක දැන් හොඳට දන්නවා. එතකොට බාහිර શબ્දයක් නේ ඒකට ගන්න. ඒකට වෙන මොකුත් ගන්න බෑ. රූප ගන්න බෑනේ මේකට. ගඳ සුවඳ ගන්නත් බෑ. රසය සම්බන්ධ කරන්නත් බෑ. ඒකට සම්බන්ධ කරන්න පුළුවන් ශබ්ද විතරයි. එතකොට අපි කණෙත් රැවටිලා තියෙන්නේ. ශබ්දේත් රැවටිලා තියෙන්නේ. ඒ දෙක නිසා හැදෙන සිත ත්‍රවටිලා තියෙන්නේ. එයි මට ඇහෙනවා කියන තැන. ඒ ධර්මතා දෙක නිසා සිතක් හැදෙනවා කියන දර්ශනය මනසින් නොදකින තාක්කල් ඔය අරමුණේ තුනේම රැවටෙනවා. සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද කණේ තියෙන්නේ? බාහිර ශබ්දයේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද? ඇයි එහෙනම් නිවැරදි දේ නිවැරදි ආකාරයට දකින්නේ නැති? ඒක තමයි අරමුණේ රැවටෙනවා කියන්නේ. ඒක තමයි මෝහය කියන්නේ. මුලා වුණා. කන වශයෙන් ගත්තා. එතකොට කන වශයෙන් ගත්තාම අපි සම්මුතිය සිත පවත්වලා තියෙන්නේ. එතකොට නැති දෙයක් අපි විද්‍යාමාන කරගෙන තියෙන්නේ. විද්‍යාමාන කියන්නේ මේ පවතින උදයක් තියෙන දෙයක් හැටියට ගන්න. ඒකයි විද්‍යාමාන කියන්නේ. නැති දෙයක්. දැන් කණක් තියනවද? නැහැ. මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන්. අන්න එතනට ගියා නම් අරමුණේ රැවටෙන්නේ නැහැ. ඒතොර පරමාර්ථ ධර්මයට අපි ගිහිල්ලා තියෙනවා. පරමාර්ථ ධර්මයට ගියාම අපි මේ කොටස වෙන් කළා බෙදලා බැලුවා. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යාමානයි සතර මහා ධාතු. සම්මුති වශයෙන් විද්‍යාමානයි කණක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කණක් නැහැ. හරි එක මොකද්ද? කණක් තියනවා කියන එකද හරි එක? නැහැ. එතකොට අර සම්මුති වශයෙන් පවතිනවා සම්මුති වශයෙන් තියෙනවා. සම්මුති වශයෙන් විද්‍යාමානයි. කණක් තියෙනවා. නැහැ කියන්න බෑනේ තියෙනවනේ. ඔව්. එතකොට හැබැයි අරමුණේ රැවටෙන්නේ ඇයි? නැති දෙයක් ඇති දෙයක් හැටියට ගත්තේ. පරමාර්ථ ධර්ම වශයෙන් ගියාම ක්‍රියාවක් තියෙන්නේ. එතකොට අපි ක්‍රියාවේද සිත තියලා තියෙන්නේ අර සත්‍ය වශයෙන්ම නැති දෙයක් ඇති දෙයක් හැටියටද සිත තියලා තියෙන්නේ. නැති දෙයක් ඇති දෙයක් හැටියට සිතින් දකිනවා නම් සිත එතන තිබ්බනම් එතන සම්මුති වශයෙන් පවතින්නේ. ඒතර සම්මුති වශයෙන් විද්‍යාමානයි. පරමාර්ථයට ගියාම කණක් නැහැ එහෙනම් අවිද්‍යාමානයි. පරමාර්ථයට කියන. ඒතර පරම සත්‍ය පෙන්වන්නේ පරමාර්ථය. එයි කන දැන් මෙන්න බලන්න මේක තව හොඳට විස්තර කරාම තමයි තේරෙන්නේ. දැන් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අර මම කරුණු දෙකක් ගත්තනේ දැන්. කම්ම නියාම, චිත්ත නියාම. හරි. ඒතර කම්ම නියාම, චිත්ත නියාම සත්‍යයේ පැවැත්මට දේශනා කරේ. දෙක හරියටම පැහැදිලි වෙනවා අපි මෞකුසට ආපු හැටි තේරුම් ගත්තාම. මෞකසට ආවේ ශරීරයක් අරන් නෙමෙයි. සිතකනේ සිතගනේ සම්බන්ධ වුනේ. සිතට සම්බන්ධ කළ දුන්නේ කර්මනේ. කර්මයක් කුසල කුසල කුසල කර්ම අකුසල කර්ම. කුසල චේතනා අකුසල චේතනා. ඒතර කුසල කර්මය කෙල්ලිලා ආපු නිසා තමයි manussාත්ම භවය ලැබෙන්නේ. නැත්තම් අපි තිරිසන් ලෝකේ. නැත්තම් പ്രേත ලෝකේ. නැත්තම් නිරයේ. අපි එහෙ ගියේ නෑනේ. ආවේ manuss ලෝකයට නම් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කුසල ආරම්මණයක්. එහෙනම් අපි පිනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මව කුසට බැස්සේ. එතකොට පිනක ප්‍රති පින කියන්නේ කුසල කර්මයක්. දැන් ඒතර කර්මයක් මත නෙමෙයිද බැස්සේ? එහෙනම් කර්ම නියාම චිත්ත නියාම කියන එක හරිද? එතකොට කර්මයෙන් හැදුවේ කනක්ද? මවගේ ගර්භාෂයේ කන් හැදිලා තිබ්බද? හා? නෑ. කනක් හැදිලා තිබ්බද මවගේ ගර්භාෂයේ? මේ සිත බහිනකොට? නෑ මොකක්ද එතන තිබ්බේ? එතන තිබ්බේ මව්පිය දෙන්නගේ එකතු වීමෙන් සකස් වෙච්ච යුක්තාණුවක්. ස්ත්‍රී ඩිම්බත් පුරුෂ සක්‍රාණු සංසේචනය වීම නිසා මවගේ ගර්භාෂය සකස් වෙන්නේ යුක්තාණුවක්. එතකොට ඒ යුක්තාණුව මවගත් ආහාරයෙන් ස්ත්‍රී ඩිම්බ. පියාගත් ආහාරයෙන් පුරුෂ සක්‍රාණු. ඒ දෙක සංසේචනය වෙනවා ගර්භාෂය. එතකොට ඒ දෙක අයිති සතර මහා ධාතුන්ට. එයි. මව ගන්න ආහාරය තුල තියෙන්නේ ওই ශක්තියින් හතර. මව ගන්න ආහාරේ කණක් තියනවද? පියා ගන්න ආහාරේ කණක් තියනවද? නැහැ. මව ගන්න ආහාරය තුල තියෙන ශක්තියින් හතරක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර පියා ගන්න ආහාරය තුල තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ දෙකෙන් නිර්මාණය වෙන ධර්මතාවයන් ඒ ධර්මතාවයන්ම තමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ස්ත්‍රී ඩිම්බ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. අටක් තියෙනවා සුද්දාස්ත්‍ර කලාප. එතකොට පියා ගන්න ආහාරයෙන් නිපද වෙන පුරුෂ සක්‍රාණුත් පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හරිද? කණක් එතන නැහැ. එහෙනම් කර්මයක් එක්ක පැටලිච්ච මනස සම්බන්ධ වුණේ කොතනද? සතර මහා ධාතුන් එක්ක නෙමෙයිද සම්බන්ධ වුණේ? එහෙනම් කණයි කනක්ද තියෙන්නේ සතර මහා ධාතුන්ද තියෙන්නේ. හොඳට හිතන්නකෝ. නිවැරදිව හිතන්නකෝ. හොඳට කල්පනා කරන්නකෝ. හොඳට විමසන්නකෝ. එයාට මේ ධර්මයේ තේරෙයි. අනිත් අයට තේරෙන්නේ ධර්මයේ ගැඹුරුයි. පරමාර්ථ ධර්මයන් කෙරෙහි. එතකොට එහෙනම් පරමාර්ථ වශයෙන් විද්‍යාමානයි. සම්මුති වශයෙන් විද්‍යාමානයි කණක්. ඒක හරි කණක් තියෙනවා. එතකොට කන කියලා නම දැන් මේ සතර මහා ධාතුන්ට නෙමෙයිද? සතර මහා ධාතුන්ට නේද කන කියලා නම දෙන්නේ. එහෙනම් කම්ම නියාම, චිත්ත නියාම. හරිද එතකොට? මේක එහෙනම් කර්මයට අයිතිද? තේරුම් ගන්න එහෙනම් ඔක මගේ එකක් නෙමෙයි. ඔක කර්මයට අයිති එකක්. පැහැදිලිද? එහෙනම් කර්මයක් දැන් කර්මයක් හැදුවේ කොහොමද? දැන් වර්තමාන භවයේ එහෙනම් කර්මයක් හැදුවේ කොහොමද? අපි කර්ම හදන්නේ කොහොමද? සෝත සම්පස්සජා චේතනා සෝත කිවේ කනට. බාහිර ශබ්දය දෙක එකට සම්බන්ධ වෙනවා. වෙන දේවල් සම්බන්ධ කරන්න බෑනේ කනට. ශබ්දයක් ඕනේ සම්බන්ධ කරන්න. දැන් ඒතර ශබ්දේ මොනවද තියෙන්නේ? ශබ්දේ තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් කියන්නේ ඇති වෙනසනේ නැති වෙන හින්දා. දිගටම පවතින දෙයක් තියෙනවා නම් ආ එහෙනම් තියෙනවා එකක්. ක්‍රියාවක ස්වභාවය මොකද්ද? ඇතිවනසනේ නැති වෙන එක තමයි ක්‍රියාවේ ස්වභාවය. එහෙනම් shabdේ තියෙන්නේ මොකක්ද? ක්‍රියාවක්. ඒ ක්‍රියාව මොකක්ද? ඒකත්වයේ ශක්තියින් හතරේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැන් එතකොට ශක්තියින් දෙකක් නෙමෙයිද මේකට ගැටෙන්නේ? පැහැදිලිද කියන එක? ශක්තියින් දෙකක් එකට ගැටෙනවා. තවත් ක්‍රියාවක් පටන් ගන්නවා. මොකක්ද? ඇහිීමේ ක්‍රියාව. ඒ දෙක සම්බන්ධ වුනේ නැත්නම් ඇහිීමේ ක්‍රියාවක් හදන්න කාටවත් බෑනේ හදන්න. කිසි කෙනෙකුට හදන්න බෑ. ඒකට කිව්වා සෝත විඥානය. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තුන් කරුණ එකතු කරන තැන තියෙන ස්පර්ශයයි. ශබ්දය කනට ස්පර්ශ වුනේ නැත්නම් ඒ සිත කවදාවත් ඇදින්නේ නැහැ. ඇදින්නේ නැහැ. එහෙනම් ඒකට කිව්වා සෝත සම්පස්ස. ඒ ඒ ස්පර්ශය වෙනවත් එක්කම විඳීමේ සිතක් ඇදෙනවා. විඳින්නේ නැද්ද? දැන් හඬ මිහිරි නම් විඳින්නේ නැද්ද? හඬ අමිහිරි නම් ඒත් විඳිනවා. එතකොට එන්නේ අමනාපයක්. හඬ මිහිරි නම් එතර එන්නේ ඇල්මක් ආසාවක්. එනවද නැද්ද? එනවා. ඒ විඳිනවත් එක්කම එන්නේ හඳුනා ගැනීමක් එන්නේ. ඒ શબ્දය එක්ක මිහිරි එක්ක අමිහිරි කියලා හඳුනා ගන්නවා. ඒතර මිහිරි අමිහිරි තුල තීරණය කරනවා කැමැති මොකේද මිහිරි එකට. එතන සිත ඇලෙන්නේ නැද්ද? මිහිරි කියලා ගත්ත තැන සිත ඇලෙන්නේ නැද්ද? ඒ තමයි චේතනා. ඒ කියන්නේ කර්මයයි. සිත ඇලෙනවාද යම්කිසි තැනක එතන නියත වශයෙන්ම කර්මයයි. ඇයි ඒ කර්මය කියන්නේ? ඒ අරමුණ පිළි අරන් ඉවරයි. අරමුණ පිළි අරන්. එතකොට අර ඇසේ ක්‍රියාව නිවැරදිව දැක්කේ නැත්නම් කනේ ක්‍රියාව නිවැරදිව දැක්කේ නැත්නම් එතනත් අරමුණේ රැවටිලා. ශබ්දයේ ක්‍රියාව නිවැරදිව දැක්කේ නැත්නම් ඒ අරමුණෙත් රැවටිලා. ශබ්දයක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතොර ශබ්දයක් කියලා ගත්තනම් ඒ අරමුණෙත් රැවටිලා. ඒ දෙක නිසා හැදෙන සිතක් කියලා ගන්නෙ නැති තාක්කල් ඒ අරමුණෙත් රැවටිලා. ඒ තාක්කල් මට හෙන්නේ. ඒ අරමුණෙත් රැවටිලා. ඔය තුන් කරුණ එකතු කළේ ස්පර්ශය කියන එක නොදකින තාක්කල් ඒ අරමුණෙත් රැවටෙනවා. ඒ අනුව තමයි පිළිගැනීමේ සිත එන්නේ. විඳීමේ සිත. දැන් විඳින තැන පිළිගන්නවනේ. හ්ම්. එතකොට විඳිනවත් එක්කම එනවා හඳුනා ගැනීමේ සිතක්. ඒකට කියන්නේ සංඥා. සෝත සම්පස්සජා සංඥා. සෝත සම්පස්සජා වේදනා ඉස්සෙල්ලාම එන්නේ ඊගාවට එන සෝත සම්පස්සජා සංඥා. වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. විඳින්නෙත් නැත්තම් හඳුනාගන්නෙත් නැත්තම් සිත බලවත් වෙන්නේ නැහැ. විඳින දේ හඳුනා ගන්නවා හඳුනාගත්ත තැන සිත බලවත් වෙනවා. එතකොට චේතනායවත් කර්මයයි. පැහැදිලිද කියන එක. දැන් එතකොට කර්මයක් හැදුවානේ. දැන් එතකොට දැන් කර්මයක් එක්ක නෙමෙයිද මේ පැටලිලා තියෙන මනස අර බැස්සේ මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ. එතකොට හැදුවේ කනක්ද? ක්‍රියාවක්ද හැදුවේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නේද හැදුවේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම නියාම චිත්ත නියාම කියලා හරිද? දැන් අපිට පුළුවන් එකක් අයින් කරන්න. දැන් ඒතකොට මෙතනදී අපි දකිනවා තමත් එකක්. ඒ තමයි අපි මග නොමග. නිවැරදි මග නම් තෘෂ්ණාවෙන් තොරව යන්න ඕනේ. ඇයි? තණ්හාව දුකට හේතුවයි. කවුද දේශනා කළේ? බුදුරජාන් වහන්සේ. මහණෙනි දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා. දුක නැති කිරීමක් තියෙනවා නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. මේ හතරට කියන්නේ චතුරාර්ය සත්‍යයි. දැන් දුකක් තියෙන බව දැන් පෙන්වන්නම් දුකක් තියෙන බවම දුකක්මයි තියෙන්නේ කියන එක. එහෙනම් එතකොට අපි අරමුණේ තණ්හාව නැත්තම් එතකොට කනටත් තණ්හාව නැත්තම් ඒ කියන්නේ මේ ක්‍රියාවටත් තණ්හාව නැත්තම් බාහිර ශබ්දයට කොහොමත් තණ්හවන්නේ. මේ ක්‍රියාවට තෘෂ්ණාව තියෙන්නේ බාහිර ශබ්දය අරමුණු කරලා ආස්වාදයක් විඳින්න ඕන නිසා තමයි මේකට කැමති වෙන්නේ. නැද්ද? මේකේ මිහිරි ශබ්දයක් සම්බන්ධ කරලා ආස්වාදයක් විඳින්න තියෙන ඕනකම නිසා නෙමෙයිද කනට කැමති? එහෙනම් එතන තණ්හාව තියෙනවා. හරිද? ශබ්දයටත් තණ්හාව තියෙනවා. හරිද? එතකොට ඒ දෙක නිසා හැදෙන සිතටත් තෘෂ්ණාව. ඒ සිතක්නේ හදන්නේ. ඒකටත් තණ්හාව. එතරම් සිත ඇලෙනවා. තුන් කරුණ එකතු ස්පර්ශයේ සෝත සම්පස්ස. ඒකටත් සිත ඇලිලා. හරිනේ. ඒතර ස්පර්ශය නිසා විඳින්න නෙෝනේ දැන්. මිහිරි හඬ විඳින්න ඕනේ. එතකොට සෝත සම්පස්සජා වේදනා. දැන් හඳුනාගන්නේ මිහිරි හඬක් හැටියනේ හඳුනාගන්නේ සංඥා. සෝත සම්පස්සජා සංඥා. ඒකටත් කැමතියි. සෝත සම්පස්සජා චේතනා. දැන් එතකොට සිත බලවත් වෙලා ඉවරයි. ඒ කියන්නේ උපාදාන. තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය දැන් එතකොට මොනවද උරුම කරන් තියෙන්නේ? ජරා මරණ. ඒක සැපයි. කවුද ඒක සැපයි කියන්නේ? ජරා මරණ තියෙන තැන ශෝකය නැද්ද? කනගාටුව නැද්ද? හැඬීම නැද්ද? දුක්ඛ දෝමනස්යන් නැද්ද? දැන් එතකොට මොනවද අපි මේ අරමුණේ රැවටීම නිසා අපි මොනවද උරුම කරගෙන තියෙන්නේ? දුක නෙමෙයිද? පැහැදිලිද කියන එක තේරෙන්නේ නැද්ද? පැහැදිලිද කියන්නේ? දුක නේද අපි උරුම කරන්නේ. එතකොට දුක උරුම කරේ කර්මය නෙමෙයිද? ඇයි? චේතනා කියන තැනටපත් කරගත්තේ මනස. එතකොට